හොඳයි අපි අද දවසේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද ධර්ම ගැටළු කිහිපයක්ම මතු කරගෙන සලතියෙනවා. ප්‍රශ්නයක් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ මම සවස හැමදාම මරණානුස්සතිය වඩනවා. තවද අසුභ භාවනාව වඩනවා. ඔබ වහන්සේ උදෑසන ධර්මදේශනාවේදී සඳහන් කළ කුමක කොටස් 32 එම දේශනාව හා සම්බන්ධයක් අසුභ භාවනාව සම්බන්ධයෙන් පවතී. මේ යම් ගැටලුවක් වේදන පාතයි. එතකොට අසුභ භාවනාව සහ කටික්කුල මානසිකාරය කියන්නේ කායાનුපස්සනාවේ කොටස් දෙකක්. කටික්කුල මානසිකාරය කියන්නේ එකක් අසුභානුස්සතිය කියලා කියන්නේ සුබ භාවනාව හැටියට දක්වන්නේ තාලපස. එතකොට අසුබේ හැටියට දක්වන කොටසේ මොනවද ගැනද කියන්නේ? යම් කිසි කෙනෙකුගේ මරණය සිද්ධ වුණු තැන ඉඳලා ඒ මලකඳ අනුක්‍රමයෙන් වෙනස් වෙන ආකාරය මෙනෙහි කිරීම. මරණය සිද්ධ වෙන ආකාරය මෙනෙහි කිරීම මරණාසන්න. ඒතර මරණයෙන් පසුව මේ කාය අනුක්‍රමයෙන් විරාපත් වෙන ආකාරය විමසා බැලීම අසුභාංශ ජීවත්ව සිටියදීම මේ කයේ කොටස් වෙන් කරලා එහි පවතින ප්‍රතිකූල ස්වභාවය විමසා බැලීම ප්‍රතිකූලමස් ප්‍රතිකූල මානසිකාරයට අපි ගන්න ප්‍රධාන වශයෙන් මේ ජීවත්ව සිටින තමන්ගේම කය එතකොට තමන්ගේම කය තමයි අපි ගන්නෙ ඒ කටිකොල මනසකාරය. එතනදී අජත්තං වා කායේ බහිද්ධා වා කායේ කියන දෙකක් තමයි ඊට පස්සේ අපි සංසන්දනය කරනවා. මේ කායන පස්සනාව විදිහට තමයි පොදුහතු දෙකක් දේශනා කරන්නේ. ඒතර මුලින්ම අපි ගන්නෙ තමන්ගේ කය. තමන්ගේ ශරීරයේ කෙස්ලොම් නියදත් ආදී මේ කොටස් ආයතන ඒවා පිහිටි තැන් හරියට හඳුනාගෙන ඒව සතහන් හඳුනාගන්නද ඒව වර්ණ සංඛාන හඳුනාගන්න ඒ වගේම පටික්කුලව පටික්කුලව කියලා කියන්නේ ඇලෙන්නට බැඳෙන්නට සරාගීව ග්‍රහණය කරන්න තරම් දෙයක් නැති බව. ඒතර ඇලුම් කරන්න තරම් වැදගත් දෙයක්. අපි අර මේ කතා කළා වගේ කේස කල්යාණ, දන්ත කල්යාණ චරි කල්යාණ අනිවසේ ඒවා කල්යාණ ධර්ම හැටියට උසස් දේවල් හැටියට ලෝකයා පිළිගෙන තිබුණාට සැබවින්ම ඒ විදිහට ඇලුම් කරන්න බැඳෙන්නට තරම් වැදගත් යමක් එහි නැති බව සහ එහි තියෙන අපේ ඉන්ද්‍රයන්ට ප්‍රිය නැති ගති ප්‍රතිකූලේ මත කරන විශේෂයෙන් ඒක අපේ ඉන්ද්‍රයන්ට ප්‍රිය නැහැ එතකොට දැන් එක් අවස්ථාවක මහාලී කියන මෙච්චරේ රජුරෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීන් වහන්සේ මහසර් සත්‍යයේ සිත කෙලසෙන්නේ යම් හේතුවක් ඇතුවද පිරිසිදු වෙන්නේ යම් හේතුවක් ඇතුවද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහරජතුමනි සත්‍යයේ සිත කෙලසෙන්නේ හේතුවක් ඇතුව පිරිසිදු වෙන්නේ හේතුවක් ඇතුව ඒවා සහේතුකවමයි සිද්ධ වෙන්නේ ඊට පස්සේ මහාවීර ඉච්ඡවි රජු වහන්සේ කෙලසෙන්නේ කවර හේතුවක් නිසාද? පිරිසිදු වෙන්නේ කවර හේතුවක් නිසාද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහදී මේ සංස්කාර ධර්මයන් එහෙම නැත්නම් මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන ආරම්භණයන්හි පවතිනවා ඉන්ද්‍රයන්ට ප්‍රියශීලී ගති ලක්ෂණ. එතකොට ප්‍රියශීලී ගති ලක්ෂණ නැවත නැවත සිතනකොට කල්පනා කරනකොට ඒවා පිළිබඳ කාම රාගය, කාම ඡන්දය උපදින. කාම තණ්හාව උපදින. එතකොට ඒවා නැවත නැවත අපේක්ෂා කරනවා. ඒවා ලබන්නට උත්සාහ කරනවා. ඒවා ලබා ගන්නකොට ඉන්ද්‍රියන්ගේ යම් උත්තේජනයක් ඇති වෙනවා. එතකොට නැවත නැවත ඒවා ලබන්නට ප්‍රිය බවක් ඇති වෙනවා. අන්නේ විදිහට මේ අරමුණු වල තියෙන ඉන්ද්‍රයන්ට ප්‍රිය කරන ගතිය යලි යලි මතු කර කර දකිනවා නම් ඒකම ආස්වාදනය කරනවා නම් ඒකම අපේක්ෂා කරනවා නම් ඒ තරත්තාගේ සිත ක්ලේශයන්ගෙන් කිලිටිය. ඊළඟ බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණේ මේ ආරම්භණයන් මෙම පවතිනවා අපේ ඉන්ද්‍රයන්ට ප්‍රිය නැති ගති ලක්ෂණ. කලකිරෙන්නට හේතු වෙන. ප්‍රසාදයක් මතු නොවන ගති ලක්ෂණ. අන්නේ ගති ලක්ෂණ මතු කර කර ප්‍රකට කර කර යම් කෙනෙක් දකිනවා නම් ඒ තරත්තාට එය නොයල්ම ඇති වෙන්නට නිබ්බිදාව සඳහා ඒ හේතුවක් වෙනවා. අන්න ඒ විදිහට තමයි සත්‍යයේ සිට පිරිසිදු වෙන්නට යොමු වෙන්නේ. ඒතකොට එකම අරමුණෙහි ආස්වාදනය කරන්නට යෝග්‍ය ගති ලක්ෂණක් තියෙනවා. ඒන් බහැර වෙන්නට ඒ ඒ පිළිබඳ කලකිරීමක් ඇති කරගන්නට එය නොමිඳ ඉන්නට සුදුසු ගුණක් තියෙනවා. එතකොට යම් කිසි කෙනෙක් ඔය දෙපැත්තෙන් මොන පැත්තද බහුලව කල්පනා කරන්නේ ඒ පැත්ත සීක්‍රෙන් වැඩේ. දැන් අපි අනන්ත සසරෙහි මේ සංස්කාර ධර්මයන් ඉන්නේ. ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු වල අර ඉන්ද්‍රයන් පිනවන පැත්ත ආස්වාදනීය පැත්ත බහුලව අපි සිහි කරලා ඇලිලා බැඳිලා විඳලා තියෙනවා. ඒ තියෙන නිසා අපේ අවධානය යන්නේම ඒ කපේට. මොකද මෙතන සත්‍ය පුද්ගලික ආත්මයක් නැහැනේ. කියන්නේ නාම රූප ධර්ම ටිකක් නේ. ඒ ටික හුරු කළාම එහෙම තමයි වැඩ කරන්නේ. අපි පෙර දිනක කියවන උදාහරණයක් ඇටියට මනස විතරක් නෙමෙයි රූප කොටස වල පවයි ගුණයි තියෙනවා. ඒකට අපි උදාහරණයක් කිව්වා දැන් අන්තර්ජාලයට ගිහිල්ලා අපි දින කීපයක් එකම කාරණය නැවත නැවත සෙව්වොත් ඊට පස්සේ අන්තර්ජාලයට අතුරු වෙනකොට මොනවද වෙන්නේ? අර දවස් ගන්න හොයපුවා එය විසින්ම මතු කරලා දෙනවා. දැන් මේ විඥානයකින් නෙවෙයි කරන්නේ. එහි තියෙන මෘදු කාරණා. ඒක මෘදු කාරණා මෘදු කාරණා කියලා කියන්නේ සූක්ෂම රූප කොටස්. ඒ රූප කොටස් වලට පුළුවන්කම තියෙනවා ඒ සකසලා තියෙන විදිහත් එක්ක අපි නැවත නැවත යමක් පරීක්ෂා කරනවා ඒක ඒක සහ ඊට සමාන දේවල් මතු කර කර වේ. මොකද හොරා. එතකොට අපේ මොළයට ඒ වගේ සියලු ස්කුණේක හැකියාවක් තියෙනවා. මොළයේ තියෙන නියුරෝන් සයිවලට පුළුවන්කම තියෙනවා. එකම දෙයක් නැවත නැවත ග්‍රහණය කරනකොට ඒ ඒහා සම්බන්ධ නියුරෝන ජාල සැකසিলা ඒ දෙකේ හිම යලි යලි යොමු කරනවා. හොඳට ප්‍රකාශන ඊටත් වඩා ලක්ෂ කෝටි වාරයක ප්‍රබලත්වයකින් අපේ මනසේ තියෙනවා යමක් නැවත නැවත සොයනවා නම් කල්පනා කරනවා නම් හිතනවා නම් විමසනවා නම් ආස්වාදනය කරනවා නම් ඒකට පොළඹවන ගතිය. ඒවම මතු කර කර දෙනවා. ඒකම ප්‍රකට කරලා පෙන්නනවා. හොඳ හෝ නරක. වැරදි දෘෂ්ටියක් ඇති වුණොත් ඒ ඒ වැරද්ද ඇති වෙන විදිහේ සතහන්ම මතු කරලා දෙන්න. සැකයක් ඇති වුණොත් සැක කරන්න හේතු වෙන කාරණාම මතු කරලා දෙන්න. රාගයක් ඇති වුණොත් රාගයට අදාළ කාරණාම මතු කරලා දෙන්න. තරහක් නොසතුටක් නොමනාපයක් ඇති වුණොත් තරහෙන් හේතු වෙන කාරණාම මතු කරලා දෙන්න. එහෙම ගැතියක් මානසික එතකොට අන්නේ ගතිය අපිට දැන් දිගු කලක් ඇබ්බැහි වෙලා තියෙනවා. මේ ඉන්ද්‍රියන්ට ප්‍රියශීලී කාමයට, රාගයට, තෘෂ්ණාවට හේතු වෙන පැත්ත හිතලා හිතලා විදලා විදලා බලනකොටම ඒවමයි මතු කරලා පෙන්නන. ඉතින් ඒවම දකින්න තාක්කල් අපේ ඉන්ද්‍රියන් උත්තේජනය වෙන්නේ ඒක පස්සෙම යනවා හැරෙන්න. මේකෙන් ගැලවෙන්නට මඟක් නැහැ. මේ தත්ත්වය පාලනය කරලා මේක තවත් පැත්තක් තියෙනවා. එහෙම ඉන්ද්‍රියන්ට ප්‍රිය නැති පැත්තකුත් මේක තියෙනවා. අටික්කුල පැත්තකුත් තියෙනවා. කියලා අපේ ඇසට, අපේ නහයට, අපේ දිවට, අපේ කයට, අපේ සිතට ප්‍රිය නැති පැති ටික මතු කර කර මතු කර කර බලන ක්‍රමය තමයි කටිකුල මනසකාරය කියන්නේ. එතකොට ඒකෙන් අර කාම රාගය, තෘෂ්ණා බන්ධනය නැඩපවත්වමින් වෙනත් පැත්තකින් ඒ දිහා බලන්න අපේ සිත මොහොන කරනවා. ඒ වෙනත් පැත්තක් කියන්නේ විකෘතියක් දකින්න නෙවෙයි යථාර්ථයමයි දකින්නේ. හැබැයි යථාර්ථය දැක්කට මේ පටික්කුල මානසිකාවේ තියෙන ස්වභාවය තමයි අපි සති සම්පජන්යෙන් තොරව ඒ පැත්තම මතු කර කර බලන්න ගියොත් යම් කිසි කෙනෙකුට නොසතුට වර්ධනය වෙනවා. නොමනමත්වය වර්ධනය වෙනවා. පටික්කුල බවම වැඩෙන්න ඒක සමබර නොවි ඒ පැත්ත වර්ධනය වුණොත් ඒ තනත්තාට අර සාමාන්‍ය ජීවිතේ පැවැත්මේදී පවා තමන්ගේ කයම තමන්ට අප්‍රසන්න වෙමින් අන් අය අප්‍රසන්න වෙමින් එහෙම පැත්තකට වැටෙන්න බැරි කමක් නැහැ වර්ධවා ගත්තොත් සුණත් ඒ පැත්තට යොමු වෙන්න පුළුවන් එතකොට මේ වර්ධන ප්‍රතිකුල මානසිකාරයෙන් එහෙම එකක් වෙනවා කියන එක නෙවෙයි ප්‍රතිකුල මානසිකාරය අපි කරන කල යුත්තේ සති සම්පජානිය ඒ සති සම්පජාන සිහිය සහ නුවණ ඒක භුක්ති විඳින්න කියන භුක්ති විඳිනවා කියලා කියන්නේ සතියෙන් තොරයි. ඒතර අයෝනිසෝ මනසික. සතිය කියන තැන අපිට දේවල් සිහි කරලා දෙනවා. හැබැයි සිහි කරලා දෙනවා නම් ඒක විඳින්නේ නැහැ. ඒකට සතිය විශේෂ ලක්ෂණ උපාදානයේ දේවල් සිහි කරලා දෙනවා, පතු කරලා දෙනවා, සතියෙනුත් ඒවා පතු කරනවා. සතියෙන් පතු කර දීම සහ උපාදානයෙන් පතු කර දීමේ තියෙන විශේෂ වෙනස තමයි උපාදානයෙන් පතු කරලා දෙනකොට භුක්ති විඳිනවා. එහි ගිලෙනවා. එහි කොටස් කරවෙක් වෙනවා. සතියෙන් සිහි කරලා දෙනකොට ඒක පැහැදිලිව දකින්න ඒක කොටස් කරවෙක් වෙන්නේ නැහැ. ඒක විදින්නේ නැහැ. ඒක ගිලෙන්නේ නැහැ. එහි මුසපත් වෙන්නේ නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් මේ පටික්කුලය මෙනෙහි කරන්න ගිහිල්ලා සතියෙන් තොරව එතකොට අර දුර්ගම් වෙනකොට වමනයක් වෙනවා වගේ අප්‍රසන්නදී දකිනකොට ඇඟ කීපලා යනවා වගේ ඒ තරත්තට ඒක මානසික වදයක් වෙන්න පුළුවන් සිහිය තොරව. ඒ නිසා තමයි මේවා සතිපට්ඨාන දාලා. සිහිය පිටුවාගෙන මේක බලන්න ඒක නිදින්න නෙමෙයි. ඒකේ ගිලෙන්න නෙමෙයි. ඒකේ ඇඟ කීපලා යන්න නෙමෙයි. ඒකේ ඔක්කාරට එන්න නෙමෙයි. ඒකේ නහය හඳුනව ගන්න නෙමෙයි. මේ දකින්නේ ස්වභාවය, ස්වરૂපය යථාර්ථය නැති දෙයක් මවලා හිත නරක කරගන්න උත්සාහ කිරීමක් නෙමෙයි. නිසා ප්‍රතිකූල මානසිකාවේදී ඒ කියන සමතුලිත බව පවත්වාගෙන ඕන ඒ ප්‍රතිකූල මානසිකාරය සිද්ධ කරනවා. සති සම්බෝධියත් ඒව තුළ වෙනවා. දැන් මේ හැම දෙයක් තුළම සතිය, ඒකාග්‍රතාවය, වීර්ය, ප්‍රඥාව මේ මේ ගුණාංග වැඩෙනවා ඒක. ඒතකොට ඒකට තමයි අපි මේ කමතහන ප්‍රගුණ කරන්නේ. එතකොට දැන් මේ කමතහනක් හරියට ප්‍රගුණ කිරීම තුළම ඒ තරත්තාගේ නිවන් මාර්ග විමුක්ත කරගන්නට සෑහෙන පසුබිමක් හදාගන්න පුළුවන්. ඔව්. ඔව් හිතට ඇත්තටම සතුටක් දැනෙන්න ඕන හරියට වැඩෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ කටික්කුලේ සම්බන්ධ සතුටක් නෙවෙයි. ඒව පැහැදිලිව පෙනෙන්න පෙනෙන්න දැනෙන්න දැනෙන්න තමන්ගේ මනස සැහැල්ලු වෙනවා. තමන්ගේ මනස ඒකාන්ත වෙනවා. තමන්ට කායික මානසික සුවයක් දැනෙනවා. මේ දහම කරුණු වැටහෙන මෙතෙක් නොදකපු කාරණා පැහැදිලිව දකින්න දකින්න තමට මනසේ සන්තුෂ්ටි පීති සම්පෝඥාගේ ඒවා වැඩෙන්න පටන් එතකොට ඒ නිසා ප්‍රතිකූල මානසිකාරය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් හිතන විදිහට මහරහ පුරවා ගන්න ඔක්කාරයට පිළිකුල් කරන කියන ගතිය නෙමෙයි. ඒ ගතිය වැඩෙන්න පුළුවන් වර්ධවා ගත්තොත් ඒ කියන්නේ සතියෙන් තොර වුණු සම්පජන්යෙන් තොර වුණු යෝනිසෝ මනසිකාරයමයි අවශ්‍ය යෝනිසෝ මනසිකාරය කියන්නේ සති සම්පජන්යයි සති සම්පජන්ය පිහිටවන්නයි බැදී ඒත් ඇයි පිළිම බලන්නේ මෙතෙක් අපි වැරදි විදිහටයි දැකලා එක පැත්තයි මෙතෙක් දැකලා අර සුඛවාදී පැත්ත ප්‍රියශීලී පැත්ත ඉන්ද්‍රිය උත්තේජනය කරන ඉන්ද්‍රයන්ට ආස්වාදයේ කියලා දෙන පැත්ත. ඉන්ද්‍රයන් ප්‍රිය කරන පැත්ත. කාමයේ වැඩෙන පැත්ත. රාගයේ වැඩෙන පැත්ත. තෘෂ්ණාව වැඩෙන පැත්ත. උපාදානයට හේතු වෙන පැත්ත. ඒ පැත්ත තමයි අපි බහුලව සසර පුරුදු කරලා. දැන් ඒ වෙනුවට අපි චිත්ත පරිශුද්ධිය සඳහා යොමු වෙන්නට නම් අපිට මේක තවත් පැත්තක් තියෙනවා කියලා අපි බලන්න පුරුදු වෙනවා. සපටිකුල මානසිකාරයේ ඒකයි කරන්නේ. එතකොට ඒ නිසා ජීවත් වෙන ශරීරයක තියෙන මේ තුනම කොටස් තමයි ප්‍රතිකුල මානසිකාරයට කමතහන. ඊට පස්සේ මරණ සතියේදී කමතහන වෙන්නේ මොකද්ද? මේ සවිඥානික කය විඥානය බහැරවු ගමන් මේක නිවත්තක් කලින් ගන්න. වැඩකට නැති දරකඩක් වගේ මේ කය ඇද වැටෙනවා. විඥානය බහැරවු නිසා. ඒතකොට මේක වෙනත් කෙනෙකුට සිද්ධ වෙච්ච අවස්ථාව දිහා බලලා ඒ ඇසුරින් ඒ අනුසාරයෙන් තමන්ගේ ජීවිතය දිහා විමස විමසා බලනවා. ඒකට දැනුවත් කියලා ප්‍රශ්නයක් නැහැ. විඥානයේ බහැර වුණම කය අද වැටෙනවා. ඒකට දැනුවත්කම නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. එතකොට අඥානයි කියලා ප්‍රශ්නයක් නැහැ ඥානවන්තයි කියලා ප්‍රශ්නයක් නැහැ. දහරාච මහන්තාච හේබාලා යේච පණ්ඩිතා. එතකොට දහර කියලා කියන්නේ කුඩා අය. මහන්ත කියලා කියන්නේ වැඩිහිටිය. හේබාලා කියලා කියන්නේ නුවණ බදායි. යේච පණ්ඩිතා. ප්‍රඥාව තියෙන. ඒකක්වත් අදාළ නැහැ. විඥානයේ මුද්ද වෙච්ච ගමන් විරාප්තක මුදා කඩක්සේ ඇදලා. එතකොට අන්න ඒ ස්වභාවය අපි නුවණින් විමසා බලන අවස්ථාව තමයි ජීවිතයේ තියෙන අස්තිර බව මේ විඥාන පරම්පරාව නිරුද්ධ වූ තැන මේ භවයේ නිවාරණ බව දැන් මේ මේ කය එහෙම නැත්නම් මේ මේ ජීවිතය රඳා පවතින්නේ භවාංග චිත්ත පරම්පරාව පවතින දෙයක්. මොකද්ද භවාංග චිත්ත පරම්පරාව කියන්නේ? උත්පත්තියෙන් ගත්තු සිත වහා නිරුද්ධ වෙනවා එවැන්නිම සිතක් යමෙහි හට ගන්නවා ඒකත් නිරුද්ධ වෙනවා එවැන්නිම සිතක් යමෙහි හට ගන්නවා මේක අකණ්ඩ චිත්ත ධාරාවක් හැටියට කියනවා ඒක නිමානව කරන තමයි ත්‍ුතිසිත කියන්නේ ආරම්භක සිත ප්‍රතිසම්පිය අවසන් සිත ත්‍ුතිසිතයි මැද චිත්ත පරම්පරාව තමයි භවංග එයිකට භවංග කියන්නේ භවය පවත්වන්නේ චිත්ත පරම්පරාව යම් තැනකදී චිත්ත පරම්පරාව නිරුද්ධ වෙනවා නම් අභිනව කර්මයකින් යලි චිත්ත ප්‍රාර්ථනාවක් ආරම්භ කරන්න ඕනේ. ඒක වෙනත් ආත්මයක්. එහෙනම් මානෙ කියලා කියන්නේ මේ උත්පත්තියෙන් ආරම්භ වෙච්ච මේ චිත්ත පරම්පරාව යම් මොහොතක නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ මේ කය ඇදලා. එතකොට මේ සිද්ධිය ඕනම මොහොතක වෙන්න ඕනේ. වෙන්නට ඕන තරම් හේතු තියෙනවා. අන්නේ පවතින හේතු සාධක ඒ ඕනම මොහොතක විය හැකි බව එය පුද්ගල ભેදයකින් තොරව කාටත් සිදු වෙන බව. තමනුත් ඒකට යටත් බව. ඒව පිළිබඳව සිතලා ඒ අවස්ථාවට පෙර ආතුව මම සිහිනුවන උපදවාගෙන ගුණධම් ප්‍රගුණ කළ යුතුයි කියන අර්ථයේ සිහිය ප්‍රඥාව අවදි කරගන්නට වෑයම් කිරීම තමයි මරණ සතිය ප්‍රගුණ කිරීම තුලින් කරන්නේ. නාසීවතිකයම ගන්න පුළුවන්. නාසීවතිකය ගන්නේ නාසීවතිකය ගන්න අසුබය. මරණ සතිය මෙහි කරනවා කියන තැනදී අර මේ විඥාන පරම්පරාව විරුද්ධ වීමෙන් ඇතිවෙන මේ භවයේ නිමාව මේ මේ චිත්ත පරම්පරාව නිමාවටපත් වුනහම ගතසිත වෙනුනහම මේක දරකඩක්සේ ඇදගටෙනවා. එතනින් මේ භවය මේ භවය අවසానයි. මරණය කියලා කියන්නේ මරණයේ අවස්ථා තුනක් තියෙනවානේ. ශ්‍රමික මරණ, ඊළඟ සමුච්ඡේද මරණ, සම්මුති මරණ. ශ්‍රමික මරණ කියලා කියන්නේ අනිත්‍ය ලක්ෂණය. හටගත් හටගත් නාම රූප ධර්ම එසැනින්ම නිරුද්ධ වෙනවා. ඒක තමයි ශ්‍රමික මරණ. කියන්නේ අනිත්‍ය ස්වභාවය. ඊළඟට සමුච්ඡේද මරණ කියලා කියන්නේ මේ සසර ගමනේ හටගත් නාම රූප ධර්මයන් නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ අරහත්ත්වයටපත් වෙන පරිණිරවාණය. ඒ අතරතුර සිද්ධ වෙන්නේ සම්මුති මාර්ග. සම්මුති මාර්ග කියලා කියන්නේ මේ එච්චිත්ත පරම්පරාව නිමා වීම තුළින් ඒ පංචස්කන්ධය తాවකාලිකව නිරුද්ධ වෙනවා. නැවත කුසලාකුසල කර්ම වේගයෙන් යලි පංචස්කන්ධයක් ආරම්භ වෙනවා. අභිනව චිත්ත පරම්පරාව. එතකොට මේකේ ඇත්තටම අපිට මරණය කියලා ලොකු දෙයක් වෙන්නේ නැහැ. එකම විදිහට චිත්ත පරම්පරාව අපි මේ සසරට එකතු වෙච්ච දවසේ විමුක්ත පාඩකම් චිත්ත පරම්පරාව ක්‍රියාත්මක හැබැයි මේක මරණය කියලා අපි ඇයිද හඳුන්වන්නේ මේ එක් කුසල කුසල කර්මයකින් හටගත්තු චිත්ත පරම්පරාව නිම වෙලා වෙනත් කුසල කුසල කර්මයකින් අභිනව චිත්ත පරම්පරාවක් ආවා. පරම්පරාව අඛණ්ඩව යනවා. හැබැයි පරම්පරාවේ පරිච්ඡේද තියෙනවා වෙනස් වෙනස් පරිච්ඡේද. ඒ පරිච්ඡේද වෙනස් වෙනකොට ඒකට අදාළව කය වෙනස් වෙනවා. එතකොට ඒ කය සහ චිත්ත පරම්පරාව එකට බැඳී පවතින කාල පරිච්ඡේදේ කාත්ම භාවය. ඒක භවය. අන්නේ භවය භවෙහි විරුද්ධ වේ. සමස්ත සංසාරයේ විරෝධය නෙමෙයි. ඒ ලබාගත්තු එක් භවයක විරුද්ධ වේ. ඒ භවයේ උත්තරේ කොහොමද? සාරසිත සහගත විමුක්ත වෙනවා. එතන අන්නේ අවස්ථාව මොනෙන් මෙනෙහි කරලා එහි යථා ස්වභාවය පටහ ගන්නට ධර්ම ප්‍රයත්නය තමයි මානස. ඊළඟ අසුභයේ හැටියට අපි වඩන්න උත්සාහ කරන්නේ අර කියන මරණයෙන් පස්සේ ඇති වෙන ඒ කයේ ඇති වෙන වෙනස්කම් නැවත නැවත මෙනෙහි කරමින් මෙහි සුභවාදීව ගත යුක්තක් නැති බව මෙනෙහි කරන්න උත්සාහ. ඒක තමයි නව සීවතික භාවනාව කියන්නේ. එහෙම නැත්නම් දස අසුභය කියලා දක්වනවා. තවත් අසුභයක් තියෙනවා. ඒ මොකන්ද? මේ සමස්ත සංස්කාර ධර්මයන්ම සුභ වශයෙන් ගත යුක්තක් නැති බව නුවණින් දැකීම. ඒ සිය සමස්ත සංස්කාර ධර්මයන් සුභ වශයෙන් ගන්නට දෙයක් නැහැ කියලා දකින්න පුළුවන් වෙන්නේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන ප්‍රකට වෙන තරමට තමයි මෙහි සුභ වශයෙන් ගන්නට කිසිවක් නැහැ කියන බව එතනට යනකම් අපට අර මල කඳේ එක් අවස්ථා අරගෙන අපි ඒවා දිහා බලලා මේ කය වෙනස් වීම සුබ වශයෙන් ගත යුතුක් නැති බව අපි දකින්නට උත්සාහ කරනවා. ඔය විදිහට තමයි අපි ප්‍රතිකූල මානසිකාරය මරණ සත්‍ය සහ අසුභය කියන මේ අවස්ථා තුන අපි වෙනම හඳුනාගත යුත්තේ. ඉතින් මේක අහන්නේ මේ විමසන කෙනා මරණානුස්සතිය සහ අසුභ භාවනාව කරනවා කියලා. ඉතින් කරන්න කොහොමද කරන හැටි නිවැරදිද කියලා ඒක පැහැදිලි කරගන්න ඕන. එතකොට අද උදේ කතා කරපු මේ කොළඹ කොටස් 32 පිළිබඳ දේශනාව මේ අසුභ භාවනාව හා සම්බන්ධයක් තියෙනවද කියලා විමසන. අසුභ භාවනාව හා යම් සම්බන්ධයක් තියෙනවා. හැබැයි මේ භාවනාව දෙක වෙනම කොටස් දෙකක් හැටියට අපි පුහුණු කරන්නේ අසුභයේදී අපි අර නවසීවතිකයක් එක්කලා පවතින අසුබ ලක්ෂණය මතු කර ගන්නට බැහැ කරන්නේ පටික්කුල මනස්කාරයේදී ජීවත්ව සිටියදීම මේ කාය කොටස වෙන කොටස ඒ වාහිත ඇති ලක්ෂණ මුලාවිත ඇලෙන බැඳෙන තෘෂ්ණා මූලික ගතිය ඛණ්ඩණය කරන්නේ ඒ වාහි යථාර්ථයකට ඉතින් මේ විවිධ දැන් මේ අතර තියෙන සම්බන්ධය තමයි මේ හැම දෙයක් තුළින්ම අපි අවසාන උත්සාහ කරන්නේ යථාර්ථය ගන්න. නේද? වෙන දෙයක් දකින්නට නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඒවාහි ස්වરૂපය, පවතින ස්වභාවය දකින්න. හේතුඵල වශයෙන් දකින්න උත්සාහ කරනවා. ඒ ලක්ෂණ වශයෙන් දකින්න උත්සාහ කරනවා. ඊළඟට අනන්‍ය ලක්ෂණ වශයෙන්. ප්‍රඥාවේ තියෙන විශේෂත්වයක් තමයි මේවා අනන්‍ය ලක්ෂණ වශයෙන්. අනන්‍ය ලක්ෂණ කියනවා ඒකේ නාම රූප ධර්මයන්ට ආවේනික ගති ලක්ෂණ ඒ වගේම ඒකේ නාම රූප ධර්ම වෙන වෙනම ගත්තත් නැතත් දැක්ක. නාම රූප හැටියට අපි වෙන් කරලා සූක්ෂම පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තාම ඒවහි තරංග ලක්ෂණ. පඨවි ධාතු වගේ නෙමෙයි ආපෝ. ආපෝ ධාතු වගේ නෙමෙයි තේජෝ ධාතු. ඒ වගේ නෙමෙයි සද්ධා. ඒ වගේ නෙමෙයි පයි. වෙන වෙනම ගති ලක්ෂණ. ඒ වගේම තමයි මේ නාම රූප ධර්ම බොරු වෙලා හැදෙන මේ අරමුණ ලක්ෂණ කෙස් වලට අනන්‍ය හැඩයන් පාටක් අවකාශයක් තියෙනවා. ලොම් වලට අදාළ හැඩයක් පාටක් අවකාශයක් තියෙනවා. ඊළඟට සමට, දත්වලට, මස්වලට මේ එක එක ඒවාට අදාළ වාක්‍යයන් අදාළ සටහනක් අදාළ පරිච්ඡේදය මේවා තියෙනවා. ඒ එහෙම අපි විමසන සබලන්නේ අනන්‍ය ලක්ෂණ හඳුනනවා. එතකොට පොදු ලක්ෂණ තමයි ත්‍රිලක්ෂණය කියලා කියන්නේ අනාත්ම ලක්ෂණ ඒකට ආවේ. ත්‍රිලක්ෂණය හැමතැනකම තියෙන හේතුඵල සම්බන්ධ. ඉතින් මේ විදිහට අපි අවසානයේ යථාර්ථය දකින්න තරකටයි පැමිණෙන්නේ. ඒ නිසා මේ හැම භාවනාවකම යම් එකට එකතු වෙන ගතියක් තියෙනවා. ඒකට එකතු වෙන්නේ කොහොමද? මේ හැම දෙයකින්ම අපි යථාර්ථය දකින්නට උත්සාහ කරනවා. ඊළඟට අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඥාන දර්ශනය යනකමක් අපි කොතෙක් භාවනා අරමුණු වල යෙදුණා ඥාන දර්ශනය ගැන නොදන්නවා නම් භාවනාවේ මහත්ඵල ලබා කරගත නොහැකිය අපි කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි ඥාන දර්ශනය කියන්නේ මොකක්ද දැන් බුදුරජාණන් වහන්සේ සම්බන්ධ පැහැදිලි කරනකොට දක්වනවා සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන එතකොට ඥාන දර්ශනය කියලා කියන්නේ මොකද්ද යථාර්ථය පිළිබඳ ප්‍රඥාව දිවි යෝනිසෝ මානසිකාරය තුළින් තමයි ඒ සිද්ධ වෙන්නේ දැන් ආරෂ්ඨාංගික මාර්ගය ගැන පැහැදිලි කරනකොට දක්වන සම්මාදිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආදී වායාම සති සමාධි කියලා ඊළඟට සම්මා ඥාන සම්මා විමුක්ති එතකොට තමයි අංග 10 සම්පූර්ණ වෙන්නේ අර මාර්ගාංග 8ෙන් කරන්නේ මාර්ගය සැකසීම ඒ මාර්ගයේ ඵලය හැටියට තමයි සම්මා ඥාන සම්මා විමුක්තිය අන්න සම්මා ඥාන කියන එක තමයි මේ ඥාන දර්ශන. ඒ සම්මා ඥානය ඇති වුණොත් ඒ කියන්නේ සම්මා දිට්ඨියම අර අංග වලින් පරිපූර්ණ වූ තැන තමයි සම්මා ඥාන. සම්මා දිට්ඨිය පූර්ණත්වයටපත් වෙන්නේ සම්මා සංකප්ප වාචා කම්මන්ත ආදී වායාම සත සමාධි මේ සියල්ලෙන් පූර්ණ වුණා. මේ මාර්ගාංග එකම සිල්ලක එක මොහොතේ පහළ වෙනකොට තමයි සෝවාන් මාර්ග ඥානය. සකදාගාමි මාර්ග ඥානය, අනාගාමි මාර්ග ඥානය, අරහත් මාර්ග ඥානය. ඒක තමයි ඥාන දර්ශනය. එතකොට ඥාන දර්ශනය ගොඩනැගෙන්නේ අර ආරෂ්ඨාංග මාර්ගයේ පුහුණු කිරීමේ ප්‍රතිඵලයක්. එතකොට මේක අහන්නේ අපි කොච්චර භාවනා කළත් ඥාන දර්ශනය ගැන නොදන්නවා නම් භාවනාව මහත්ඵල කරගන්න බෑ. ඒක වැරදි අදහසක්. ඇයි? අපිට ඥාන දර්ශනය මුලදීම ලැබෙන්නේ ඒ ගැන යම්සේ දැනුවත් භාවයක් ඇති කරගන්න පුළුවන්. ඒ පිළිබඳව සුතමයි චිත්තාමය ඥානයක් ඇති කරගන්න පුළුවන්. භාවනාවේ වශයෙන් සැබෑවට ඥාන දර්ශනය මතුවෙන්නේ මාර්ග ඥානය. මාර්ග ලෝකෝත්තර මාර්ගඥානෙ තමයි ඥාන දර්ශන. එතකොට ඥාන දර්ශනය ලබන්නට අදාළ ප්‍රතිපදාව තමයි අපිට භාවනාව තුළින් අපි පුහුණු කරන්නේ. ඒ භාවනාව පුහුණු කරගෙන ගිහින් නිරන්තරව ප්‍රගුණ කළොත් ඒ ප්‍රතිඵලය තමයි ඥාන දර්ශනය. එතකොට ඥාන දර්ශනය ඇති වුණාම ඒ කරත්තා විමුක්ත සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති ඥාන දර්ශනය ඇති වුණාම ඒ තරත්තා ඊතාකාල ප්‍රයශයෙන් විමුක්ත වෙනවා. ඥාන දර්ශනය හතර අවස්ථාවක ඇති වෙනවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි. සෝවාන් ඥාන දර්ශනය ඇති වෙනකොට ඒ තරත්තා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වලින් විමුක්ත වෙනවා. සියල්ලෙන් නෙමෙයි. අනාගාමි මාර්ග ඥාන දර්ශනය ඇති වෙනකොට කාමරාග ප්‍රතිගවලින් විමුක්ත වෙනවා. අරහත් මාර්ග ඥාන දර්ශනය කියනකොට සකල ප්‍රේෂයන්ගේ විමුක්තයි. එතකොට සම්මා ඥාන සම්මා විමුක්තයි. ඔව් දැන් අපි හම්බු සිහිපත් කළේ දැන් මේ පටලවා ගන්න ඇත්තේ සමහර විට දැන් භාවනා කර්මස්ථානාචාරයේ සමහර විට විදර්ශනා කරගෙන යන අයට විදර්ශනා ඥාන පිළිබඳ භාවනාවක් කරන්නට උපදෙස් දෙයි. ඒ අර සත්ව විසුද්ධියේ දැක්වෙන නව මහා විදර්ශනා ඥාන. එතකොට මේ නව මහා විදර්ශනා ඥාන උදයව ඥාන, ඔබ්බංග ඥාන, භායතපට්ඨාන ඥාන, ඔව් මුචිත කර්මතා ඥාන, ආදීනවාන දර්ශන ඥාන ඔව් සංඛාර උපේක්ෂා ඥාන මේ ආදී ඥාන. එතකොට ඒ ඥානයන් අපට පුහුණු කරන්නට පුළුවන් වෙන්නේ අර මාර්ග මාර්ගය. තර සංඛාර උපේක්ෂා ඥානෙ මෙහා පැත්තට ඒතනත්තාට ඇති වෙන ඥානයන් ඇති වෙන මන ඒ ඇති වෙන්නේ මේ කියන මාර්ග ඥානෙ ඉපදවීම සඳහා එතකොට මාර්ගඥානය උපදවන්නට අපි තුල අවශ්‍ය සාධක සම්පූර්ණ වෙලා නැතිනම් සංඛාරපෙක්ඛාඥානේ නවතිනවා. දහිනාදයන්නේ. එතන විහාරයන්නේ. එතන විහාරට යන්නේ ඒ තරත්තාට මේ ජීවිතේ සෝවාන් මාර්ගඥානය උපදවන්නට අවශ්‍ය සුදුසුකම් ටික සම්පූර්ණ කරනවා. ඒ නිසා යෝගාවචරයේකට ගොතේ ඥානයන් සඳහා අනුෂ්ඨාන කරලා භාවනා කළා. ඒ මාර්ගය තුල අදාළ විදර්ශනා ඥානයන් යම් ප්‍රමාණයකට දියුණු කරගන්න පුළුවන්. දැන් මේ කියන ඥාන දර්ශනය කියන එක පූර්ණ වෙන්නේ ලෝකෝත්තර මාර්ග ඥානයෙන්. එතකොට ඒ ඒ දෙක අපි වෙනකොට හඳුනා ගන්න. ඊළඟ ධර්මයේම පිළිකුල් භාවනාවේදී කෙස් ලොම් වැනි කොටස් වැඩිීමේදී පිළිකුල් ස්වභාවය ජනිත නොවේ. වර්ණ සතරම් ආදී ගැන මෙහි කරන විට උඩින් උඩින් යනවා වැඩි හැඟීමක් ඇති. පහදා දෙන්න. ඒකට හේතුව තමයි දැන් අපේ මනස සූදානම් නැහැ මේ වාරි ඒ අපි ප්‍රිය කරන දේවල් වල පිළිකුල් තත්ත්වයක් තියෙනවා කියලා හිතන්නවත් ස්පර්ශ කරන්නවත් අපේ මනස සූදානම් නැහැ. එතකොට නිකන් උඩින් උඩින් ඉස්සරහට ඔව් දැන් දැන් අපි හිතමු කෙල ටිකක් අටට ආවම අපිට ගිලින්න පුළුවන්. සෙම ටිකක් අටට ආවම එහෙම ගිලින්න පුළුවන්. හැබැයි ඒක අතතරම් කිරින්න කිව්වොත් තියෙනවා. ඒක තමයි. ඒක මොකද? ඒක දැක්කම අපට අන්තර පටිච්චිම සංඥාවක් පටිච්චිම සංඥාවක් වුණාට පස්සේ ඒක අපට ආය අඳුරට දාගන්න අමාරුයි. හැබැයි ඒක නොපෙනීම කියනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අනිවාර්යයි. අන්න ඒ වගේ ඒ වගේ අපේ මනස ඒ පටික්කුල බව ස්පර්ශ වුණොත් අපිට ඊට පස්සේ මෙතෙක් තියෙන ආස්වාදේ නැති වෙනවා. ඒ නිසා අපේ මනස හරීම සූක්ෂමයි. බොහෝ අවස්ථාවල අපිවම නරට්ට වංචා ඒ නරට්ටන්නේ දැන් අපි හිතමුකෝ මෙහෙම දැන් මොන මත්පැන් වල කෙනෙක් ඉන්නවා. එතකොට ඒ තරත්තා අපටයි කියනවා ස්වාමීන් වහන්ස මට මේ මත්පැන් දීපුන් බලක් තිබ්බ ඕන මට මේකට උදව් කරන්න. ආයෙත් මේ මේ විදිහට පිළිපදින්න කියලා උපදෙස් දෙනවා. උපදෙස් දීලා මම කියනවා නැවත දැන් ඔය උපදෙස් පිළිපදින්න යනකොට යම් අවස්ථාවක මත්පැන් බොන්න ඕන කියලා තදට හැඟීමක් આવොත් ඒක පාලනය කරගන්නව බෑ කියලා හිතනවා නම් එක්කම මොන ගහන්න නැත්නම් මට දුරකථනයෙන් කතා කරන්න. නැමෙ එතනත් ආටික කරගෙන යනකොට මත්තන් බොන්නෝන වගේ හැඟීමක් එනවා. එතකොට දැන් මං කියලා තියෙන්නේ මාව මුණ ගැහෙන්නව මට කතා කරන්න කියලා. මාව මුණ ගැහෙන්නවත් හරි කතා කළොත් හරි අර වැඩේ කරගන්න බැරි වෙනවා කියලා යා බලනවා. ඒ දන්න නිසා ඒකට 1000ක් තියෙනවා මට කතා කරන්න බැරි වෙනවා. එතකොට ඒ ඒවට වායසී ඉන්නවා අපි හදනවා මනස. යා ඒ මනස විසින් ඒව ගොඩනගන. දැන් ඒවා ඒ විදිහට විතරක් නෙමෙයි. දැන් දැන් මනෝවිද්‍යාව හදාරනකොට කියා දෙනවා ඒක කොච්චර අලු විදිහට ප්‍රතික්‍රියා දක්වනවද කියලා දැන් අපි හිතමු දිනපතාම තමන් රැකියාවට සේවයට යනවා මේ රැකියා ස්ථානේ තමන් අකමැති සිද්ධියක් වෙනවා. මොකක්ද? දැන් මේ සිද්ධියත් එක්කලා තමන්ට ප්‍රියම රැකියා ස්ථානට යන්න. ඒක නැත්තම් ගියොත් මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා, බැලුම්හාන් වෙනවා කියන ගැටලුව මනසට තියෙනවා. ඊට පස්සේ පහවදා උදේ බලනකොට කාර්යකේ යතුරු නැහැ. දැන් යතුරු හොයනවා හොයනවා හොයනවා කොහෙවත් නැහැ. අන්තිමට බලනකොට තමන්ගේම සපත්තු ඇතුළට දාලා යතුරු කවුද දාලා තියෙන තමන්මයි. හැබැයි දන්නේ නැහැ මම දන්නවා. ඒතකොට ඔය වගේ අපේ මනස ප්‍රතික්‍රියා දක්වනවා ඉතාම වංචනික විදිහට අපට ඕන දේ කරගන්න අපි අකමැති දේ වළක්වා ගන්න ඍජුව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒක නිකන් අසීයෙන් වගේ, හීනෙන් වගේ, භූතාවේදයක් ආවම කොහොමද ඒක ඉඳලා කරන්නේ? අපි දන්නා තරුණයෙක් හිටිය ඔහු අම්මට සලකගෙන හිටියා. විවාහ වෙන්න කියලා කිව්වම නෑ විවාහ වෙන්න ඕනේ නෑ කියලා හිටියා. හරිම සද්ධාවන්ත කෙනෙක්. හරිම ගුණධාරණ කැමති කෙනෙක්. ඉතින් මොන පින්කමට කිව්වා සත්‍ය ගණන් ඇවිල්ලා මෙහෙසිලා මහන්සිලා නැකයි. එතකොට කාලයක් යද්දී ඔහු අර විවාහය ප්‍රතික්ෂේප කරලා ප්‍රතික්ෂේප කරලා ඊට පස්සේ අම්මලා බලහත්කාරයෙන් දැන් විවාහයක් කරලා දෙන්න ලැබෙනවා. ඊට පස්සේ හරියට විවාහ වෙන දවස වෙනකොට උන්ට භූත ආවේශයක් එතකොට දැන් ඉතින් මේකට කොහොම කලබල කොහොම භූත ආවේශයක් නෙමෙයි ඔය තියෙන මානසින් මේකට තියෙන ප්‍රතික්ෂේපය මොකද ඔහුට දැන් තියෙන්නේ අර සබ්දාවෙන් හාමුදුරුවෝ ඇසුරු කරමින් ආරම්භය ඇසුරු කරමින් කටයුතු කරපිටත් එක්කම දැන් මේ විවාහ වෙලා අවසන් ජීවිතයක් ගත කරනවා කියන එක නිකන් දුස්සීල වෙනවා වගේ සංඥා. තමන් ඉන්න තත්ත්වෙන් පල්ලෙහාට වැටෙනවා වගේ අදහසක් තමයි දැන් ඔහුගේ මනසේ තියෙන්නේ. දැන් එතකොට ඒක කොච්චර ප්‍රතික්ෂේප කිරීමක්ද කියනකොට කියනවා නම් ඔහු දන්නවා සමාජයේ මේක කියලා පිළිගන්නත් බෑ. දැන් ඔහු දැනගෙන නෙමෙයි මේක කරන්නේ. මේ හිතලා සැලසුම් කරනව නෙමෙයි. දැන් ඇතුළෙන් වෙනවා මොකක්ද වෙලින් ආනුඩයක් වගේ. ඒක ඔක්කොම ආනුඩයක්. ඒ ඒ විඥාන මායාව. අපේ නේත්‍ර මායාවක් තියෙනවා, කර්ම මායාව, ශ්‍රවණ මායාව, දෘෂ්ටි මායාව, ශ්‍රවණ මායාව, ඒ වගේ අපේ විඥානය බුදුහාම දේශනා කරන මායාකාරී කියලා තාම විචිත්‍ර විදිහට විඥානවත්. අවලා පෙන්නකොට අපටම තේරුම් ගන්න බෑ මේ මේක ඇත්තක්ද බොරුවක්ද? භාවනා කරන්න ගියාම එහෙම ඔහොම යාති කෙලවරක් නැතුව ඉන්නවා. කෙලවරක් නැතුව වෙනවා. දැන් මම අර කිව්ව ඉස්සලා අපි කතා කළා පුද්ගලිකව සම්බන්ධ කියන්නේ දැන් එක මම අපිට සිහිපත් කළා භාවනා කරගෙන යනකොට එක්තරා අන්ධකාරයක් නැතුව. ඒකේ අන්ධකාරයක් වුණාම දැන් ගියම මොකද කරන්නේ? ඉතින් මම එතුමියගෙන් ඇහුවේ අන්ධකාරයෙන් මතුනාට හිත වැඩ කරන්නේ නැත්තේ නේද? දැන් අපි ඕන රාත්‍රියේ අපිට ආලෝකය නැති තැනක වාඩි වෙලා භාවනා කරන්න පුළුවන්. ඒක අඳුර කොටනේ ඇස් දෙකෙන් බලනවා. ඒක ඇස් දෙකෙන් බලන්නේ නැතුව අපි හිතෙන් බලනකොට අපිට අඳුර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අර අඳුර ආපු ගමන් අපට සංඥාවක් එනවා දැන් මට මුකුත් වෙන්නේ නැහැ. ඒ සංඥාව තමයි ග්‍රහණය කරගොම එතනින් එහාට මොකක්වත් භාවනාවක් කරන්න බෑ. ඒක කරන්න බැරි වෙන්නේ භාවනා කරන්න බැරි කම නිසා නෙවෙයි අර අඳුරත් එක්කලා අපි සංඥාවක් ගන්නවා දැන් මට මොකුත් මෙතන ගියන්න පේන්නේ යන්න ඒ වගේ මේ මනස විසින් විවිධ උපක්‍රම මවනවා දේවල් වාරණය කරන්න අපි අකමැති දේවල් බැහැර කරන්න කැමති දේවල් කරගන්න එහෙම අපේ මනස අපට වංචා. ඉතින් අන්න ඒ විදිහට විවිධ වංචාවන් අපේ සිතට ඇති කරන්නට පුළුවන් භාවනා කරගෙන යනකොට අනිත් අවස්ථාවල ඒවා තේරුම් ගන්න අපට පුළුවන් වෙන්නේ අර සංස්කාර ධර්මයන්ගේ ආවේනික ලක්ෂණ මනෝභාවයන්ගේ ගති ලක්ෂණ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය ඒකට ආවේනික ස්වરૂපයන් හරියට අධ්‍යයනය කළොත් විතරයි අපට ඒවා පැහැදිලිව වටහා ගන්න පුළුවන් එහෙම නැත්නම් අපිට අර කෙලවරක් නැහැ ඊළඟට අහලා තියෙනවා කායපස්සනා භාවනාවක් ලෙස ඉරියාපතේ වැඩිීමේදී එහි උදය වය දැකීම යනු ඉරියව් වෙනස සමග කයෙහි වන ඇතිවීම සහ නැතිවීම බැලීමද එතකොට දැන් කායපස්සනාවේ ඉරියාපත මනසිකාවේදී උදය වය දකිනවා කියලා කියන්නේ කයෙහි ඇතිවීම නැතිවීම දැකීම. කයෙහි ඇතිවීම නැතිවීම දකින්න කියලා අප සමස්ත කය පිළිබඳව දකින්න පහසු නෑ. නාම රූප ධර්මයන් අනිත්‍ය වෙනවා කියලා කය හොසේ නෑ. අපට එතන උදේවයි දකින්න පුළුවන් වෙන්නේ අර ඇති වෙන නාම රූප ධර්මයන්. අපල ඔසවන්නට ඕන කියන සිතක් පහළ වුණා ඒ විරුද්ධ වෙනවා. ඒ සිත පහළ වෙච්ච ගමන් ඒ සිතේ ශක්තිය ක්‍රියාත්මක නොවන කලාවක්. එයින් ගොඩනැගෙන වායු ධාරාවේ චිත්තජ වායුවේ කය හසුරුවන කාය විඤ්ඤාති රූප ගොඩනගෙනවා ඒව හරහා පඨවි ආපෝ තේජෝ වායු ආදී රූප කොටස් මෙහෙම ඊට පස්සේ කකුල පාත් කරන්න ඕන කියන සිතුවිල්ලක් එනවා එතකොට කකුල පාත් කරනකොට අර මුල් සිත ඇති වෙලා නැති වෙනවා වෙනත් සිතක් හටගන්නවා ඉතින් මේවා තේරුම් ගන්න ඒ ගැන හොඳ සති සම්පජන්ණයකින් ඊළඟ රූප කොටස ඉහළට පතු වෙනකොට ඇතිවෙච්ච රූප කොටස සැහැල්ලුයි පහළට පහත් වෙනකොට ඊට වඩා බර රූප කොටස ඇති. ඒවා හඳුනා ගන්නට අපිට ඒක සිහියෙන් ඉන්නට සිද්ධ. ඒ නිසා සමස්ත කය ඇතිවීම නැතිවීම කියන එක අපිට ප්‍රකට කරගන්න පහසු නෑ. අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අර නාම රූප ධර්මයන් සූක්ෂම වශයෙන් වෙනස් වෙන අවස්ථාව. ඊළඟට තලපිනා කායાનුපස්සන භාවනාවක් ලෙස අසුභය වැඩිීමේදී එහි උදේවය දැකීම යනු. එතකොට අසුභය වැඩිීමේදී ඇත්තටම අපි උදේවය දැකීම නෙමෙයි කරන්නේ. අසුභය වැඩිීමේදී අසුභයයි දකින්න. අසුභ සංඥාවයි ගන්න. මේ අසුභ සංඥාවයි ප්‍රකට කර ගන්න උත්සාහය. අසුභ සංඥාවෙන් මේ කය දිහා බලන්නටයි පුළුවන්. ඉතින් එතනදී අපට උදේවල් දකින්න ඕන නම් පුළුවන්. එතකොට එතන අසුබය දැකීමක් නෙමෙයි. එතකොට අපි උදේවල් දැකීම පිළිබඳ භාවනාවයි කරන්නේ සිද්ධ. එතකොට එතන උදේවල් දැකීම කියලා කියන්නේ අසුබය මෙනෙහි කරන සිතේ ඇතිවීම නැතිවීම දකින්නට පුළුවන්. ඊළඟට අර රූප කොටසන්හි මුලින් තිවිච්ච తত্ত্বය ඊළඟට වෙනස් වෙන ආකාරය ඒවා අපට අධ්‍යයනය කරන්නට පුළුවන්. ඊළඟට අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ භාවනාවේදී ඉරියව්ව ක්‍රියාව සිත වැඩ කරන විදිය පිළිබඳව අවධියෙන් සිටිය යුතු ආකාරය පැහැදිලි කරලා දෙන්න. ඉතින් අවධියෙන් ඉන්නවා කියලා කියන්නේ සිහියෙන් ඉන්න එක. සිහියෙන් ඉන්නවා කියන තැනදී අපි ප්‍රධාන වශයෙන් පසුගිය දේශනාවලදී පැහැදිලි කළා සිහියේ මූලික ගුණය තමයි සරණං සති. මොකද සිහිය කියන්නේ සිහි කර දෙන ගතිය. එතකොට දේවල් උපාදානයෙන්ම සිහිපත් කරලා දෙනවා. මතක් කරලා දෙනවා. සිහියුත් සිහිපත් කරලා දෙනවා. මේ දෙකේ පැහැදිලි වෙනස අපි කතා කළා මොකද වෙනස? උපාදානයෙන් දේවල් සිහිපත් කරලා දෙනකොට එතන අපි අරමුණු යුක්ති විදිනවා අරමුණෙහි කියනවා අරමුණෙහි කොටස් කරලෙක සිහියෙන් සිහි කරලා දෙනකොට අපි අරමුණ භුක්ති විඳින්නේ ගිලෙන්නේ නැහැ කොටස් කරලෙක වෙන්නේ ඒ අරමුණ දිහා දකින්න එතකොට ඒ විදිහෙන් සිහි කර දෙන කාරණා අතර අතීත නාම රූප ධර්ම සිහි කර දෙන ගුණය සතියේ තර ස්වરૂපයක් වර්තමාන නාම රූප ධර්ම සිහි කර දෙනකම සිහියේ එක්තරා ගුණය නිවන සිහි කර දෙන ගුණය. ප්‍රධාන වශයෙන් අතීත නාම රූප ධර්ම වර්තමාන නාම රූප ධර්ම සහ නිවන සිහි කර දෙන ගතිය ඒ සතිය තුළ වර්ධනය කරගත යුතු ලක්ෂණ. එහෙම වර්ධනය කරගත්තාම තමයි අපට පුළුවන් වෙන්නේ ඉරියව්ව ක්‍රියාව සිත වැඩ කරන විදිය. අපි මේක ඉහතට පැහැදිලි කළා. යමක් කරනකොට හෝ යම් අරමුණක් ගන්නකොට ඒ අරමුණ දිහා විතරක් බලලා ඉන්නේ. අරමුණක් පෙරෙන්න ඕනේ. ඊට අදාළව ක්‍රියාත්මක වෙන ප්‍රතික්‍රියා දක්වන සිතක් Tamanට පෙනෙන. අරමුණයි සිතයි දෙකම පෙනෙනවා නම් තමයි අපිට නිවැරදි විදර්ශනාවකට යන්න පුළුවන්. අරමුණ විතරක් ගැන අවධානය යොමු වෙනකොට සමත භාවනාවක් හැටියට මනසේ සංසිඳීමක් ඇති කරන්න පුළුවන්. විදර්ශනාවකට යනකොට අපට වැදගත් වෙනවා අරමුණ දැකීම සහ අරමුණට අනුව සිත ප්‍රතික්‍රියා දක්වන ආකාරය. ඒ නිසා මූලික වශයෙන් අපි විදර්ශනාවට යොමු වෙද්දී සිහිය පුහුණු කරන්න ඕන පුළුල්ව. අපි මේවා ගැන කතා කරා. ඒකාග්‍රතාව මූලිකව සිහිය පුහුණු කරන්න පුළුවන්. ප්‍රඥා මූලිකව සිහිය පුහුණු කරන්න. ඒකාග්‍රතාව මූලිකව සිහිය පුහුණු කිරීම සමාධියටයි හේතු වෙන්නේ. ප්‍රඥා මූලිකව සිහිය පුහුණු කිරීම විදර්ශනාවටයි හේතු. ඒකාග්‍රතාව මූලිකව සිහිය පුහුණු කරනවා කියන්නේ මොකද්ද? ඒ අරමුණ කෙරෙහි සමන ආනාපාන සතිය වඩනවා නම් ආනාපානයේ එක්තන නාසිකාග්‍රය හෝ කොලාග හෝ මේ එක තැනක හුස්ම රැල්ල ස්පර්ශ වෙන ආකාරය ගැන පමණක් අවධානය යොමු කරන්න. එතකොට එතන සිහිය පවතිනවා ඒකාත්මතාවය ඒත් එක්ක වැඩි. හැබැයි විදර්ශනාවක් හැටියට අපි ආනාපාන සතිය වඩනකොට නාසිකාග්‍රේ වත්තෝලාවක් නෙවෙයි සමස්ත වායු ධාරා. ඒ වායු ධාරාවේ දික් බව කෙටි බව. ඊට පස්සේ එහි රළු බව සංසිඳන බව. ඊට පස්සේ සුඛ සහගත බව ප්‍රීතියෙන් යුක්ත බව. ඊළඟට ඒ ආස්වාස ප්‍රස්වාසයේ දකින සිත ඒ සිතේ ප්‍රමෝදවත් බව. ඊට පස්සේ ඒ ක්‍රියාවලියේ අනිත්‍ය බව. ඊළඟට එහි ඇති වෙන නිරෝධය මේ ආදී කාරණා දකිමින් ආස්වාස ප්‍රස්වාසය යන අවධානය පවත්වනවා එතන ප්‍රඥාව වැඩෙන විදිහේ තුන් සතියක් වර්ධනය. ඒක එතනදි තමයි අපිට අර අරමුණ වගේම සිත ගැන පවතින අවධානය වැදගත් වෙන්නේ. ඒ නිසා භාවනාවේ ඉරියව්වයි ක්‍රියාවයි සිතයි වැඩ කරන විදිහ දකින්නට නම් සිහිය පුරු කරන්න. මුලින්ම ඉරියව්ව ගැන පවත්වනවා ඊට පස්සේ ඒ ඉරියව්වෙන් කරන ක්‍රියාවලිය ගැන අවධානය යොමු කරනවා. ඊට පස්සේ ඒක මෙහෙවන චිත්ත පරම්පරාව සහ ඒක ප්‍රතික්‍රියා දක්වන ආකාරය ගැන අවධානය යොමු කරනවා. කාලයක් ඒ වහුරු කරන්න පුරුදු කරන තමයි ඒ සමස්තය ගැන අපට සිහිය පවත්වන්න පුළුවන් වෙන්නේ. සක්කාය විච්‍ය පිළිබඳව අපි නිවැරදි දැකීමක් ඉගෙන ගන්නකොට ඇත්තටම සිත කය දෙකක් කියන බව පැහැදිලිව දැනුනොත් තමයි සක්කාය දිට්ඨිය ටිකක් හෝ අඩු වෙන්නට මේ විදර්ශනා උදව් වෙනවා. ඒ සිත සහ කය දෙකක් බව ඒ සිත කය කියන එක තැනකව ආත්ම වශයෙන් ගත හැකියාවක් නැති බව. ඒ කියන්නේ නාම රූප පරිච්ඡේදයක් අතර තියෙනවා. නාමය සහ රූපය දෙකක් හැටියට වෙන්කොට දකින්න පුළුවන්. හැබැයි ඒක දැකලා විතරක් හරියන්නේ නැහැ. ඒ නාමයයි කියන තන හේතුප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා විනා සදාකාලිකව අඛණ්ඩව පවතින කිසිවක් එහි නැති බවක් දකින. රූපය ගත්තාම රූපය හේතුඵල වශයෙන් ඇති වෙලා නැති වෙනවා විනා එහි අවිඥාසීව පවතින භවෙන් භවයට යන යමක් නැහැ කියන බව දකින. එතකොට නාම රූප වෙන් කර ගැනීම වගේම හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැක්කේ. ඒ කියන්නේ උදය බය. නාම රූප පරිච්ඡේදය වගේම උදය බය කියන මේ ලක්ෂණය ප්‍රකට කර දකින්න දකින්න තමයි අපට අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න පහසු. එතකොට තමයි මේ අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගෙන දීඝ කාලයකට පුහුණු කරන්න තමයි අපිට සත්‍යය දුරු කරන්න. ඒවත් අහලා තියෙනවා ඇසීම දැකීම දැනීම මේ සියල්ල මනසේ ක්‍රියාවක්. මනසට ඇසෙන්නේ තේරෙන්නේ දැනෙන්නේ බව නුවණින් විමසන විට මට දැනේ. මනෝලෝකයක ජීවත් වෙන අප ඒ නිදන ආකාරය පැහැදිලි කරන දෙයක්. දැනුම අපි අහන්නේ, දකින්නේ, සිතන්නේ ඔක්කොම මනසෙන් තමයි. හැබැයි එහෙමයි කියලා අපිට මේවා මනසෙන් හිතන්න නැතුව මනසෙන් දකින්න නැතුව වෙන එකක් නෑ දකින්න. අපට අහන්න වෙන්නේ, දකින්න වෙන්නේ, සිතන්න වෙන්නේ මනසෙන්. හැබැයි ඒ මනසින් දකින්නේ නුවණින් විමසා බලන්නට අපි උත්සාහ කරනවා. නුවණින් විමසන්න නම් ඒ කෙරෙහි සිහිය පිටවා ගන්න. මේක මුක්ති විදිහට නේද? අන්න ඒකටයි සති සම්පජඤ්ඤය. ඒකට කියන්නේ යෝනිසෝ මනසකයි. එතකොට අපට මනෝලෝකයන් තුල ජීවත් වීමෙන් මිදෙන්නට නම් යථාර්ථයට පැමිණෙන්නට නම් අර මනසින් හඳුනා ගන්න දේ සති සම්පජඤ්ඤයෙන් විමසා බලන්නට අපි හැමෝටම උත්සාහ. එහෙම නැතුව ඇහැට පේන දේ ඇත්තටම හඳුනා ගන්න මනසින්. ඒකනේ විඥාන කියන්නේ විඥානා තීති විඥාන. ඒ අරමුණු හඳුනා ගන්නා බවමයි විඥාන. චක්කු විඥාන කියලා කියන්නේ රූප හඳුනා ගන්න. සෝත විඥාන කියන්නේ ශබ්ද හඳුනා ගන්න. ඒ මනසින් තමයි හඳුනා ගන්න. දැන් මනසින් හඳුනා ගත්තා මනස සමත් වෙන්නේ නැහැ. සර්ව සම්පූර්ණ යථාර්ථයද. යථාර්ථය දකින්න මනසට උදව් කරනවා සතිය සහ සංකල්ප. ඒවත් මනසේම හටගන්න ಗುಣධර්ම තමයි. දැන් ಗುಣධර්ම මතු කළාට පස්සේ තමයි එහි ශක්තිය අවුනේ. දැන් මණික් ගලක් හම්බ වෙනකොටම ඒකේ ප්‍රභාව නැන්නේ. ඉතින් පොඩි වර්ණයේ වෙනසක් තියෙනවා. හැබැයි මඩතරලා මතු පිටින් පළමු වෙලා ඊට පස්සේ අපි මේක හොඳට හොදලා ඊට පස්සේ කපලා උපමට්ටම් කරනවා. අන්න උපකරනකොට තමයි අර දීප්තිය මතුවෙන්නේ. ප්‍රභාව මතුවෙන්නේ. එතකොටත් ඒක තියෙනවා. තිබුණා වුණාට පසු වෙන්නේ ඒ වගේ මනස ගත්තාම මනසේ සතිය සංකල්පයට අදාළ මූලික ගුණාංග තියෙනවා. අපි මේක පෙරත් සඳහන් කළා සතිය කියලා කියන්නේ සෝබන සාධාරණ චෛතසික. ඒ කියන්නේ සෑම කුසල් සිතකම අනිවාර්යෙන් තියෙනවා. නැත්නම් හැබැයි තිබුණාට ඒක ශක්තිමත් නැහැ. ප්‍රබල නැහැ. ඒක තිබ්බට එහෙනම් මුල්ලක තියෙනවා. එතකොට ඒක පාවිච්චියට ගන්න ඕන. පාවිච්චියට ගන්නකොට තමයි සතිපට්ඨාන සිහි පිටවා. ඒ තුලින් බලන්න. අන්න එතකොටයි අරමුණෙහි ගිලෙන්නේ නැතුව අපිට බලන්න. අපිට නුවණ තිබුණාට නුවණ මතු කරගත්තේ නැත්නම් අපි අනුවණින්මයි බලන්නේ. අපිට වීද තිබුණාට වීද මතු කරගත්තේ නැත්නම් අපි උදාසීනවමයි කටයුතු කරන්නේ. අපිට සද්ධාව තිබ්බට සද්ධාව අවදි කරගත්තේ නැත්නම් අපි සැක සංකාචුමයි වැඩ කරන්නේ. ඒ නිසා ඒ කුසල මූලයන් ඒ ගුණාංග අපි ළඟ තිබුණට විතරක් වැඩක් නෑ. ඒක මතු කරන්න ඕන. මතු කළාමයි ඒ තුලින් අරමුණු දිහා බලන්න පුළුවන්. ඒ නිසා අපට අරමුණු දැනීම සිතෙන් තමයි කරන්නේ. එතකොට මනෝමය වශයෙන් තමයි අපි මේක හඳුනගන්නේ. හැබැයි ඒක යථාර්ථය දකින්න ඒ මනසේම තියෙන සතිය සහ සංකල්පය මතු කරගන්න. අපි දැන් විතරම කතා කරන්නේ සතිය ගැන සම්පජඤ්ඤය ගැන පෙර දිනක අපි සිහිපත් කළා. සම්පජඤ්ඤය කරා. නේද? සම්පජඤ්ඤය කියන එක අපි ක්‍රම දෙකකට අවදි කරන්නට කිව්වා උදාහරණයක් විදිහට. මොකද්ද? අර පාසල් දරුවෝ අධ්‍යාපන චාරිකාවක් එක්කන්නේම ඒගොල්ලෝ විනෝද චාරිකාවක් ගියා වගේ නෙමෙයි. විනෝද චාරිකාවක් ගියාම ඒගොල්ලෝ දේවල් ආස්වාදනය කරනවා විතරයි. හැබැයි අධ්‍යාපන චාරිකාවක් ගියාම ඒගොල්ලෝ උත්සාහ කරනවා අර පන්ති කාමරේ කියා දුන්නු පාඩම් වල තොරතුරු අනුව මේ අහන දකින දේවල් විමසා බලන්න. එතකොට අපි උදාහරණයක් ඇටියට කිව්වා විද්‍යා තාක්ෂණ පාඩමක ඒ දරුවන්ට උගන්වනවා විදුලි බලාගාරයක ඒ විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක වෙන හැටි. ඊට පස්සේ ඒක බලන්න එක්කයි යනවා. එකම යාට පස්සේ ඒ විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක වෙද්දී අර දරුවා අර පන්ති ඉගෙනගත්තු පාඩමේ කියා දීපු කරුණු අනුව මේක විමස විමසා බලනවා බලන්න ඕන එතකොට ඉගෙන ගන්න එතකොට නිවැරදිව විමසා බලනවා අර ඉගෙනගත්තු කරුණු තුලින් ඒ දිහා බැලීමයි මුලින් කරන්නේ එහෙම නැවත නැවත බලනකොට ඒකෙදී අවධානය දැඩි වෙනකොට විමසිලිමත් බව වැඩි වෙනකොට ඉගෙනගත්තු කර්ම වලට අමතර කාරණාත් මේකෙන් ප්‍රකට වෙවි පිළිගන්නවා. අන්න ඒ වගේ අපි මුලදී උත්සාහ කරන්නේ සුඛමය ඥානේ, චිත්තාමය ඥානේ අපි ඉගෙනගත්තු දේවල් වලට අනුව අරමුණ දිහා බලන්න. අරමුණ විශ්ලේෂණය කරන්න. හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් අපි ඉගෙනගත්තු දේවල් පාදක කරගෙන අරමුණ විමසීම සඳහා කලක් එහෙම පුහුණු කරනකොට සති සම්පජාන්‍ය ප්‍රගුණ වෙනකොට අපට ඉගෙනගත්තු දේවල් වලට අමතරව මෙහි තියෙන ගති ලක්ෂණ ප්‍රකට වෙවි දැනෙනවා. අන්න එතකොට තමයි අපට ආවේනික ගති ලක්ෂණ ආදිය දැනෙමින් පැහැදිලි කරගන්න පුළුවන්. ඒ නිසා මනසෙන් තමයි අපි ඇසීම, දැකීම, දැනීම කරන්නේ ඒක යථා ස්වභාවික මනෝලෝකයක ජීවත් වෙන ගතියෙන් අපි නිදිලා යථා ස්වභාවය දකින්න නම් සති සම්පජඤ්ඤයයි උපකාර වෙන්නේ. ඊළඟට අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ වේදනානුපස්සනා භාවනාවේදී දැන් මෙත මොළවාගෙන පොළවට තබ කරගෙන ප්‍රතිම වේදනාවක් ලබාගෙන භාවනා කිරීමෙන් අවඩක් සිදු වෙනවා. එතකොට කයේ වෙන වේදනාවක් ඇත්තේම නැත්නම් ඉතින් එහෙම කරන්න ඒකද හිතමලෝල මේකට තර කරගෙන ඒ එන වේදනාව දිහා බලාගෙන ඒක වරදක් නෑ නමුත් ඉතින් අපි වේදනාවන් හදාගෙන වේදනාව ඇති කරගෙන ඒ දිහා බැලුවේ නැතුවට කමක් නෑ කයේ ඕන තරම් විදියක් පවත්නකොට වේදනාව එනවා ඒකයි මම කියන්නේ එහෙම පූර්ණ වේදනාවක් එහෙම නැත්තා අර විදිහට ඔව් අර විදිහට අතපද කරගෙන හරි වේදනාවක් ඇති කරගෙන ඉන්නවා දැන් මෙහෙමයි දැන් ඒතර වැදගත් යන තියෙනවා අපිට ඉගෙන ගන්න දැන් ආනාපාන සති භාවනාවේදී අපිට ප්‍රශ්නේ වෙනවා උගා දෙනාට ඕන වෙන්නේ කර්තෘකාරකව දේවල් කරනවා. කර්තෘකාරක තමයි කර්තෘත්වය දරමින් දේවල් කරන තාක්කල් එහෙම කරන්න පෙළඹෙන තාක්කල් ඒක භාවනාවක් නෙමෙයි ඒක අභ්‍යාසයක්. එහෙම නැත්නම් ඒක ව්‍යායාමයක්. ඒවා තමයි ඔය යෝගයෙන් කරන්නේ යෝග අභ්‍යාස. ආනාපාන සතිය කර්තෘකාරකව කරනවා. ඒ කියන්නේ Taman හිතලා Taman ඕන හැටියට හුස්ම හසුරුවන. එතකොට ඒක කියන්නේ ආනාපාන සතිය නෙමෙයි මොකද්ද මේ? ප්‍රාණයාම. ප්‍රාණයාම කියන්නේ ආස්වාද ප්‍රස්වාසයේ පිළිබඳ යෝගීන් කරන අභ්‍යාසය. හුස්ම තදට පෙනහළු වලට අරගෙන පුරවගෙන ඒක හිර කරගෙන තියාගෙන ඉන්න සෑහෙන. ඊට පස්සේ උත්සාහයෙන් පිට කරන ඔක්කොම ඉවරයි. දැන් ඔය අපි කියන්නේ ආනාපාන සතිය කරනකොට මුලින් තුන් පාරක් විතර හොඳට හුස්ම අරගෙන පිට කරන. ඒක උත්සාහයෙන් කරන. ඒක ආනාපාන සතිය නෙමෙයි. ඒ කරන්නේ යන අවධානය යොමු කරලා. එතකොට දිගටම අපි මම කප්පු වෙලා මට ඕන හැටියට හුස්ම පාලනය කරනවා නම් මේක භාවනාව නෙවෙයි. ඒක ප්‍රාණනාව. ඒක ආනාපාන සති භාවනාව වෙන්නේ අපි එතනදී ආනාපානය නෙවෙයි වඩන්නේ සිත වඩන්නේ. සිත වඩන්න ආනාපානය කෙරෙහි සිහිය පිහිටුවාගෙන එය කමටහනක් කර ගැනීම පමණයි කරන්නේ. ඒතර ආනාපානය හසුරවන්න යන්නේ ස්වභාවිකව ක්‍රියාත්මක වෙන ආනාපානය පිළිබඳ සති සම්පජන්‍ය උපදවාගෙන විමසා බැලීමයි අපි කරන්නේ. ඒකයි ආනාපාන සතිපා. ඒ වගේ වේදනානුපස්සන සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ වේදනා උපදවාගෙන අත්දැකීම නෙමෙයි. කත්තුකාරක තමන් වේදනාවක් හදාගෙන ඒකත්වනය කරනවා ඒක නම් කිසි පරිශ්‍රණයක්. ඒකත් හොඳ විමසීමක්. ඒකත් හොඳ අභ්‍යාසයක්. හැබැයි ඒක භාවනාවක් කියලා ගන්නට බෑ. භාවනාව නම් පවතින ස්වභාව, ඇති වෙන ස්වභාව. ඒ ඇති වෙන ස්වභාවිකව ක්‍රියාත්මක වෙන දේ තුලයි අපි හේතුඵල විමසන්නේ. ඒ ධර්මතාවයන් තුලයි අපි ත්‍රිලක්ෂණ විමසන්නේ. එහෙම නැතිනම් අපිට පටලැවෙන්න පුළුවන් මොකක් නිසාද හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා වෙනුවට දැන් මේ මම තමයි වේදනාව උපදවන්නේ. සක්කාය දිට්ඨිය තරුවෙන්නේ. ඒ නිසා බැලු බැලමට අපට පේනවා එන වේදනාව හදාගෙන ඉතින් පිළිබඳ ගැටලුවක් නැහැ කියන එකත් අභ්‍යාසයක් තමයි. දැන් ඒ තුල අපට අර විදර්ශනා ප්‍රඥාව ඉපදීමේදී බාධා කරනවා. අර අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්නට අපට එය හස්සීමක් වෙනවා. ආයතන කුඹේ ටික ඔව් ඔව් මේමයි ආයතන හයම ඇත්තටම ඇති වෙන විදි ප්‍රකට නැහැ. දැන් චක්කු චක්කු චක්සු ප්‍රසාදය හරහා එන චක්කු විඥානයේදී චක්කු විඥානයේ වේදනාව උපේක්ෂාසන. සෝත විඥාන, ධාන විඥාන, ජීවහා විඥාන කියන මේ විඥාන හතරම උපේක්ෂාසන. කාය විඥානයේ පමණයි සුඛ දුක්ඛ වශයෙන් අපට ප්‍රකටයි. එතකොට අපිට ඇහැට යන වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාව චක්කු විඥානයේ වේදනාව නෙවෙයි ඒ ඇහැරම දැනෙන්නේ කාය විඥාණයෙන් දැනෙන වේදනාව. චක්කු සෝත ධාන ජීවහා කියන මේ ඉන්ද්‍රිය හතරට දැනෙන වේදනාව උපේක්ඛාසයි. ඒ ස්පර්ශය උපේක්ඛාසයි. කාය විඥාණය දැන් අපේ කනේ විදුමක් එනවා නම් ඒ විදුම කාය විඥානය. ඇහි රිදුමක් වෙනවා නම් නාසයේ රිදුමක් වෙනවා නම් දිවේ යම් වේදනාවක් දැනෙනවා නම් ඒක කාය විඥානය. ඒක ජීවහා විඥානය නෙමෙයි. එතකොට කාය විඥානය සහ මනෝ විඥානය තුල තමයි අපට දුක් වේදනා, සුඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා අත්විඳින්න පුළුවන්. එතකොට වේදනාව පස්සනාවේදී බුදුහාමුදුරුවෝ සෝමනස්ස දෝමනස්ස දෙක ගන්නෙත් නැහැ. අරන්තියේ සුඛ දුක්ඛ උපේක්ඛා විතරයි. ඇයි? ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි භාවනා කරනකොට සෝමනස්ස දෝමනස්ස වෙලා හරියන්නේ අපි සති සම්පජාණයෙන් බලනවා නම් එතන අපට 아무තු සොම්නසක් ඇති වෙන්න සතුටු වෙන්නට කාරණේකුත් නැහැ දුම්නසක් ඇති වෙන්නට කාරණේකුත් නැහැ හරියට වේදනාව දිහා බලනවා එතකොට කයට දැනෙන වේදනාව තමයි අපි අසිහියෙන් ගත්තත් සිහියෙන් ගත්තත් කායික දුක් වේදනාව දුක් වේදනාවක් හැටියටම දැනෙනවා සිහියෙන් බැලුවම. මුගලම් මහරහතන් වහන්සේට හොරුතලනකොට ඇට බිඳෙනකොට උන්වහන්සේ රහත් වෙලා හිටියත් උන්වහන්සේට දුක් වේදනාව දැනෙනවා. සිහියෙන් නෝනේ තමයි උන්වහන්සේ දකින්නේ. දැන් දුක් වේදනාව දැනෙනවා. අර හැබැයි මනසට දෝමනස්සයක් නැහැ. ඒ නිසා හරියට සති සම්පජන්‍ය පිළිපවා ගන්නකොට දෝමනස්ස කියන එක අපිට එතනදි ගන්න බෑ. ගන්න පුළුවන් වේදකට තම සුඛ දුක්ඛ උපේක්ඛා කායික වශයෙන් දැනෙනවා. ඒතකොට ඒක චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීවා විඥාන කියන හතරෙන් ගන්න බෑ. කාය විඥානයෙන් තමයි සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් ප්‍රකට වෙන්නේ. මානසික වේදනාව සෝමනස, දෝමනස උපේක්ඛා වශයෙන්. ඒතකොට බුදුහාමුදුරුවෝ වෙනත් තැන්වලදී වේදනාව ප්‍රවේදගත කරද්දී සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කරන පස් ආකාරයේ දේශනාව. හැබැයි වේදනාව පස්සනාවේදී උන්වහන්සේ දක්වන්නේ සුඛ දුක්ඛ උපේක්ඛා. සෝමනස්ස දෝමනස්ස දෙක එතනදී අරගෙන නැහැ. මොකද ඒක මානසික කාරණා. ඒතකොට මනස සති සම්පජන්යෙන් පවත්වනවා නම් අමුතුවෙන් උදාමයටපත් වීමකුත් නැතුව අමුතුවෙන් ගැටීමකුත් නැතුව ඒ දිහා බලන්න පුළුවන්. ඉතින් භාවනා කරනකොට සතුට ඇති වෙන්නේ නැහැ කියන එක නෙමෙයි ඒක කියන්නේ. භාවනා කරනකොට ප්‍රීතිය ඇති වෙන්න පුළුවන්. ඒතර ප්‍රීතිය ඇති වෙනවා නම් එය ප්‍රීතියයි කියන බව හඳුනා ගන්න. ඒක හඳුනාගෙන ඒක දකින්න. ඒක තමයි අර ආනාපාන සතිය විපැහැදිලි කරන්නේ සුඛ පටිසංවේදී අස්ස සිස්සාමිත සික්කටි පස්ස සිස්සා. දීටි පටිසංවේදී අසසිස්සාමි අසසිස්සාමි කියලා ගන්නවා. ඒ ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාවේදී අර කයට අදාළ සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනාව තමයි සාංශ විලාංශ වශයෙන් බෙදා දක්වපි වේදනානුපස්සනාව කාර්යය. එතකොට අපට විනාඩි 15ක් විතර තියෙනවා ධර්ම සාකච්ඡාවට. තව අවශ්‍ය ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්. තව එක කාරණයක් අහලා තියෙනවා. මෙත්තා භාවනාව අසුභ භාවනාව ආදී පිළිබඳ අතීත ආචාර්යවරු දාඨා පෙරක් සකස් කරලා තියෙනවා. එතකොට ඒ දාඨා සංඛ්‍යායන කරමින් යන පාඩකට අත්ූපමාය සම්බේසම් පවාපදීප තුල්ලාය අනාදී දාඨා පාඨ සත්‍යාවන කරමින් භාවනා වැඩිම ගැන දැනගැනීමට අවශ්‍යයි. එතකොට ඒ ධාතාපාඨ සත්‍යයන කරමින් භාවනා කිරීම වරදක් නෑ. හැබැයි මේ ධාතාපාඨය සිහි කරනකොට තමන්ගේ අර්ථය හරියට හිතට එන්න ඒ අර්ථය හිතට ගන්න ඊට පස්සේ ධාතාපාඨය පැත්තකින් තියලා ඒ අර්ථය අර අරමුණු තුලින් දකින්න. එහෙම නැතුව අපි ගාථා පාඨය සත්‍යහාරණා කරන්නේ පමණක් ඉන්නවනම් එතන අපට ඒ සත්‍යහාරණාමය කුසලයක් සිද්ධ වෙනවා. ඒ සත්‍යහායනාව තුළ යම් කිසි චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. දැන් යමුරු විදර්ශනාවකට යද්දී අපි සත්‍යහායනාව නවතින්නට ඕන. ඊට පස්සේ සත්‍යහායනාව විතරක් නෙමෙයි මනස ඇතුලින් කරන සංවාදයක් නවතින්න. අපි ගැඹුරට විදර්ශනා කරගෙන යනවා. මොකද අපි පුරුදු වෙලා තියෙන එක්ක කටින් වාක්‍ය කියන්නේ නැත්තම් හිතින් වාක්‍ය කියන්නේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කිය හිතින් කියවන්න පුළුවන්. ඒ හිතින් කියවන එකක් නවත්තලා අනිත්‍ය බව දකින්න දුක් බව දකින්න අනාත්ම බව දකින්නයි උත්සාහ කරන්නේ. ඒ නිසා මුලදී ඒව සත්‍යයනා කිරීම වරදක් නෙමෙයි. මේක කරගෙන ගිහිල්ලා කලකදී සත්‍යයනා විදිලා වචන වාක්‍ය වලින් බෙදලා සති සම්පජන්යෙන් අර බුද්ධහන් දකින්න අපි පුරුදු වෙනවා. එතකොට අවශ්‍ය කෙනෙකුට මේ සරසුරාදා ධර්ම සාකච්ඡාවේ අපි ආරම්භ කළ භාවිතා පිළිබඳව දේශනා කළ අවශ්‍ය කෙනෙකුට සූම් එකකින් සම්බන්ධ වෙන්න පුළුවන් හැම සරසුරාදාම රාත්‍රී 7 ඉඳන් 9. එතකොට සූම් පහසුකම නැති අයට YouTube එකකින් ඒ වෙලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. Zoom එකෙන් සම්බන්ධ වෙනාට ඒකේ පරිදි ප්‍රශ්න අහනවා. YouTube එකෙන් සම්බන්ධ වෙනාට ප්‍රශ්න සටහන් කළොත් අපේ ධර්මයේ කියනවා ඒ දරුවා ඒක බලලා ඒ ප්‍රශ්නේ වෙනම විමසන. පස්සේම ඕන කෙනෙකුට අන්තර්ජාලයෙන් කියන සරසවාදා ධර්ම සාකච්ඡාව කියලා විමසලා බලලා YouTube එකෙන් ඒක බලන්න පුළුවන්. එතකොට ඒක දැන් අපි පසුගිය සතියේ කතා කළේ ඊයේ කතා කළේ මූලික පාරමිතා පිළිබඳ ඇඳින්නේ. පාරමිතා පිළිබඳව යම් යම් මතිමතාන්තර තියෙනවනේ. සමහරවිට කියන්නේ පාරමිතා අවශ්‍ය නැහැ. මේ ජීවිතේ උත්සාහ කළොත් කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. ඒක ආර්ධ සත්‍යය. මේ ජීවිතේ උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන් කියන එක සත්‍යයි. පාරමිතා ඕනේ කියන එක සත්‍යයක් නෙමෙයි. ඒකෝද එතනට මනස එන්න භවෙන් භවෙන් එක කොහොමද? දැන් අපිට ඒක හොඳට පැහැදිලි වෙන අවස්ථාවක් තමයි පාරමිතාවල වැදගත්කම. පාරමිතා කියන්නේ පරතරට යන්න අවශ්‍ය මානසික ගුණාංග භවෙන් භවෙන් මුහුණු කිරීම. එතකොට ඒවා ඒ වැදගත්කම හොත්තටම ප්‍රකට වෙන අවස්ථාවක් තමයි චුල්ලපන්තකහ. දැන් චුල්ලපන්තකහ මුදුරු ඒ භවයේ ගාථාවක් මාස හතරකින් පාඩම් කරගන්න බෑ. නිසා මහාපත්තනාතුරෝ සිල්වල යන්නේ. අන්තිමට බුදුහාමුදුරුවෝ අර රෙදි කඩක් පිළිපදින්නට කමටහන් දුන්නාම ඒ කුමේ මහන්සේ අරහත්ත්වයටපත් වෙනවා. එතකොට ක්ලේශ ප්‍රහාණය වෙනවා සමගම මනෝමය ඉන්ද්‍රියාත්මකින් නක්ර. එතකොට මොනවද කවත්ත මනෝමය ඉන්ද්‍රියාවය වෙන්නේ? අර ගාතාවක් අපාඩම් කරගන්න බැහැ. ඒක අන්සාසාරික ඒක ඒකයි සසන දුරු අවශ්‍යයි. ඒක සසරේ හුරුවක් නැතුව මේ ජීවිතේ මතු කරනවා කියනවා. ඒක මේ ජීවිතේ කවදාවත් හුරු කරපු නැති ඒවා කොහෙන්ද ඒ නිසා ආර්ධිතා කියන එක අපට අවශ්‍ය වෙන්නේ භවෙන් භවෙන් මුහුණු කරගෙන යා යුතු ඒ ආදාන කුමාරය. ඒක එක භවයක විතරක් සම්පූර්ණ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් අපි බෝධිපාක්ෂික ධර්ම කියලා කතා කරන ඒවා ඒ බෝධිපාක්ෂික ධර්ම බෝධිය සාක්ෂාත් කරගන්නට මනස පෙළගස්සා. ඒක තමයි විජුවම අපට මාර්ගඥාන උපදවන්නට මනස පෙළගස්සන්නේ බෝධිපාක්ෂික ධර්මවල. හැබැයි එතනට පෙළගස්සා නම් අපේ මනස තුළ ඊට අදාළ ගුණාංග අපි දිනු කරක් සංවර්ධනය කරනවා. ඒ පසුබිම හදන එක තමයි අර පාරමිතා ධර්ම කියන්නේ. බෝධිපාක්ෂික ධර්ම ඔක්කොම නිම කරනවා. ඔව්. එතකොට ඒ එසෙන්ස් වල අදේශනා පහ. දේශනා පහක් ඒකේ අපි කතා කළේ බෝධිපාක්ෂික ධර්මවලදී බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවානේ. ඒ 37 පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තහම පරමාර්ථ ධර්ම 14ක් තියෙනවා. ඒ මොකද වීර්ය අවස්ථා 9ක යෙදෙනවා. වීර්ය සිහිය අවස්ථා 8ක යෙදෙනවා. එතකොට ඒකාන්තතාවයේ අවස්ථා පහකයේද අවස්ථා හතරකේද ප්‍රඥාව අවස්ථා පහකේද ඊළඟට සද්ධාව අවස්ථා දෙකකේද ඊතුරු කාරණා ටික එක් එක් අවස්ථාවල එතකොට දැන් දීප අවස්ථා නවයකේ දෙන්නේ එක් එක් විදිහෙන් තමයි දීප ක්‍රියාත්මක සතිය අවස්ථා අටකේ දෙන්නේ එක් එක් ස්වરૂපේ එක් එක් කෘත්‍ය සිද්ධ කරන්නේ ඒ අවස්ථාව. අන්න ඒ විදිහට එහෙම නැතුව පුනරුක්ති නෙමෙයි. එකම ධර්මතාවයෙන් විවිධ කෘත්‍ය සිද්ධ කරනවා ඒ තරකට ආදා. අන්තරේ

එතකොට මේ වෙන් කරලා දැක්වුණාට එතන ඒවා බෙද බෙද වෙන් කරලා බැලීමක් නිසා අර පිළිකුල් බවක් මතු කිරීමක් එහි දක්වන්නේ නැහැ. එතකොට අර වර්ණ සංඛාන යන්ත ආසය. ඒ කියන්නේ එහි වර්ණය, එහි සතහන, එහි ගන්ධය, ඒ වගේම ඒක පිළිතුරක් තියෙන තැන, ඒක හැඩය, ඒ ආදී වශයෙන් විමසලා බලනකොට අර මෙහි අපට දැන් මේ මේ සංස්කාර ධර්මයන්නේ එහෙම නැත්නම් මේ අරමුණු වල අපිට තියෙනවානේ දීර්ඝ කාලයක් ඇලිච්ච නැලිච්ච ගතිය ඉන්ද්‍රයන්ට ප්‍රියශීලී ගතිය මේ ප්‍රියශීලී ගතිය නැති වෙන්නට අර විමස විමසා බැලීම හේතුව. ඒ නිසා මේකට පටික්කුල මානසිකාරය කියලා කියනවා නිසා එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කතා කරන විදිහට පිළිකුල දනවා කියන එක නෙමෙයි. ඒකම මුලදී පැහැදිලි කළේ මේක වරද්දගත්තොත් නිකන් නහය අකුල ගන්න උත්කාරයට එන ඇඟ හිරිවැටෙන ගතියක් එනවා නම් ඒක භාවනාව නෙමෙයි. එතන තියෙන්නේ අපි මානසික එකත් එක්ක ගැටුමක් හදලා. එතන එතන සති සම්පදන්නේ තොරව. ඒ නිසා මෙතන කියන්නේ සතිය කියලා කියන්නේ කුසල චෛතසික. ප්‍රඥාව කියලා කියන්නේ කුසල චෛතසික. ඒතකොට සති සතිය සහ ප්‍රඥා පාවිච්චි කරමින් මේවා දිහා බලන ක්‍රමයක් තමයි කටිකුල මානසිකාරයෙන් පැහැදිලි කරනවා. ඔබතුමාට මතක කරගන්න හොඳයි ඒ භාවනාවක් හැටියට කරනකොට කොහොමද එතන පිළිකුලක් කියන පිළිකුල කියන තැනදී අර මාසේ සූක්ෂම දේශයක්. එතකොට දේශේ මත පිළිම නෙමෙයි මේකේ අවශ්‍යතාවය නෙමෙයි කෙරෙන්නේ යථාර්ථය දැකීම. ඒ සඳහා ඒවා බෙද බෙදා ගන්න. හොඳයි එහෙනම් අද දවසේ අපි දහම් කරුණු ගණනාවක් සාකච්ඡා කළා විශේෂයෙන් අද දවසේ අපි උදෑස් කරන කතා බහ කළේ දෙතිස් කුණකයන් පිළිබඳව. ඒතර ඒ පිළිබඳව කාරණා මුල් කොටගෙන තවත් කරුණු සාකච්ඡා කළා. අපි පුරින් ජනිත කරගත්තා වූ ධර්මඥානය ඔබ අප හැම දෙනාට ප්‍රඥාව අවදි කර ගැනීම පිණිස හේතු වේවා. අනුමෝදන් වෙන දෙවියන්ට මේ පරිලෝකීය තාපිතත් ඔබ හැමදෙනාම මේ ධර්ම සාකච්ඡාවේ කුසලයේ සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා